ඉතින් මේ විපස්සනා ධර්ම දේශනාවත් අපි දේශනා මාලාවක් විදිහට සර්වඥන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් ඉදිරිපත් කරගෙන ඒ අනුව ක්‍රමයෙන් විස්තර කරගෙන විස්තු කරගෙන පවත්වන එකයි කරන්නේ. ඉතින් මේ දවස්වල බ්‍රහස්පන්ද ධර්ම දේශනා සඳහා දේශනා වලියට දේශනා මාලාවට මාතෘකාව වශයෙන් තියාගෙන ඉන්නේ කොම්වචනා සූත්‍රයක් වෙන චුල්ල වේදාන සූත්‍රයයි. මේක සර්වඥ භාෂිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සඳහන්. මේකෙදී බොහොම වටිනා එන්නත රසවත් ඉති බහුල අසුබිමක් උපත්ය තියෙන්නේ කලින් විවාහක හිටපු ධම්මදින්නාසා විසාක කියන දෙපළ අතරින් විසාකතුමා තමර තියෙන බටහිර ඉන්දිය සමාජයේ තියෙන විවෘත තත්ත්වයේ මත නිතර නිවසින් එළියට බහැරට යමින් සර්වඥාන්සේ අසුර කරමින් පළවෙනි දෙවෙනි තුන්වෙනි මාර්ග ඥාන ලබාගත්ත ආර්ය ගෘහස්ථේ වඩපත්. අත්‍යන්ත පස්සේ මේ මට්ටමේදී මට තේරෙනවා තවදුරටත් මේක ඇදගෙන යන්න බෑ. මම වෙහෙස කරයි. ඒ නිසා තමන්ගේ පැරණි අමුවට ධම්මදින්නාට සටහන් සඳහන් කරනවා. මේ වස්තු බාරන කමිටන්තා ස්වාමීන් එක ගෘහ ජීවිත ගත කරන මට විවිධ වෙයි. ඒකෙන්දී කිසිවක් නොදන්නා හිතපෝ ධම්මදින්නාව පෙර පාරමිතා ශක්තියින්ම කියනවා මටත් ඒක බැරිද කියලා. ඉතින් විශාකතුමා පෙන්ලා දෙනවා මේක අමාරු ඉන්දිය සමාජයේ එහෙම කාන්තාවකට ඒ වගේ මේ ස්වයං ජීවිතයක් ගත කරන එක එහෙම නැත්නම් භ්‍රමචාරී ජීවිතයක් ගත කරන එක අමාරුයි. නමුත් ධම්මචින්නාවගේ තියෙන අර නිවැරදි එල්ලේ නිසා නිර්වෝල් භාවයේ නිසා අන්තිමට වගකීමෙන් කටයුතු කරනවා නම් කරමු කියලා දෙන්නම දොර දන් දීලා ඔක්කොම මේ භ්‍රමචාරී ජීවිතේ පෙළඹෙනවා. නාම දෙනා කෙලින්ම පැවිදි. නැත්නම් වික්ෂුණියව පස්සේ ගිහිලා වික්ෂුණිය පැවිදි ලබා ගන්න. ලබාගෙන දුරබෑර පළාතකට ගිහිලා පණ භාවනා කරලා විසාක ප්‍රමත් ඉක්මවලා දෙපැත්තකින් ඉක්මවන එකක් විසාක අනාගාමී වුණා තාම උපාසක කෙනෙක් විදිහට ඉන්නේ නැත්නම් ආරාමිකේ උපාසක කෙනෙක්. විසාක ධම්මදින්නාව පැවිදි භික්ෂුණියක් වෙනවා තමතර ඊදා පැවතිච්ච පංචමතාන්තරණ වෙනස නිසා ඥාන ඥාන මොලේ හැදිමිටේදී කියන කතාව නිසා විසාකතුමාට පැරණි තිබුණු සම්බන්ධතාවය නිසා කල්පකයක් පවනවා මේ ධම්මසින්නාව ඇත්තට දීගහැරයමේ පැවිදි වීමේ අදාළ මත්තක ප්‍රාප්ත කරගත්තා. කොහොමද ධම්මචින්නාව රහත් බව ප්‍රකාශ කිරීම සඳහා ඔබේ අදහස්නේ සර්වඥාන්සේ දක්වන සවැත්තරට නැවත පැමිණියාට පස්සේ නිසාක තමයි ගිහිල වන්දනා කරලා ප්‍රශ්න කරනවා අවබෝධය කොහොමද කියලා බලන්න. ඉතින් මේ ප්‍රශ්න කරන්නේ සාමාන්‍යයෙන් පැවිදි වෙන්න ඉස්සර වෙලා ඊතරතරේ කැමැතිම දුක්තු දේශපාලන ආර්ථික ප්‍රශ්න නෙවෙයි ඉදින්ම භාවනාවට සම්බන්ධ එහෙම නැත්නම් ශාසනයේ අභ්‍යන්තර සාසනයේ සීල සමාධි ප්‍රඥාවල ප්‍රඥා ගෝචර ප්‍රසවගත. එවන වස් ධම්ම දිනා බොහෝ ලස්සනට විශේෂන කොට තීරණ පටන් අර ගන්නවා. ඒ දෙන්නගේ තිබුණ සැකේ හෝ ඒ දෙන්නගේ තියෙන ඒ ඥාන හෝ නැත්නම් සංගේ සිත්විච්ච දීතිය ඒ දෙන්නගේ ගුණ ප්‍රකාශ කිරීම කොහොමද අපට ලොකු ලාභයක්. ඒ මොකද හොඳට දැනුම් ගැසීම නැතු ප්‍රශ්නයක් අහපම ඒකට දැනුම් දෙන්න නැතු උත්තරයක් දීපුවාම ඒ ප්‍රශ්නේ හෝ උත්තරේ කාලයට අහුවෙන්නේ නැහැ දේශයට අහුවෙන්නේ නැහැ. මේ ප්‍රශ්න කායයට දේශය කියන දේවල් ඉක්මකට ඕනම තැනක ඕනම කෙනෙකුට ඕනම කාලෙක ගෝචර වෙනවා හැබැයි ප්‍රඥාව. හැබැයි ඒකට අපකප විචාරත. ඉතින් මෙන්න මේ ප්‍රශ්න පිළිතුරු සංග්‍රහවට තමයි චුල්ල වේදල සූත්‍රය කියලා කියන්නේ පස්සේ ධම්මදීනාය ඔක්කොම උත්තර දුන්නා පස්සේ විශාක සමාන ඉක්ෂිත කරලා පස්සේ ධම්මදීනාව කියනවා මගේ උත්තරේ බාර ගන්න එපා ධර්මචන වැඩ ඉනවා කියලා අහලා ගල්පන්නේ ඉංගල්පුවට පස්සේ ධර්මචන කියනවා ශාසන ඔබ මගෙන් මොයි ප්‍රශ්න වුණා මම දෙන උත්තරේමයි ධම්මදීනාව බහුසුතයි ධම්මදීනාව ඥානවන්තයි ධම්මදීනාව මේ වෙලාවට ස්ථානක ප්‍රඥාවේ උත්තර දෙන්න ගන්නත් මේක සර්වඥ බාහිරයක් බාරපත් කරනවා ඉතින් ඒකෙදී මුලින් මුලින් චතුරාර්ය සත්‍ය පිළිබඳව ආලා දැන් විචාරතම අහනවා කතං චපනයේ සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය කෙලෙසද වෙන්නේ කොහොමද හටගන්නේ කියලා. ඉතින් ඒකෙදී ගිය සත්‍ය අපි ගත්තේ රූප ස්කන්ධය සම්බන්ධ කරගෙන සක්කාය දිට්ඨිය ඇති වෙන ආකාරය ඒ වගේම සක්කාය දිට්ඨිය නැති කිරීමට ඒකම කන පිටහරවන එකයි. එසා සක්කාය දිට්ඨිය ඇතිවෙන්න යම් ආකාරයකට රූපස්කන්ධයක් පාටලවට හැගෙනීම අවශ්‍ය වෙනවද? එයා සමානවම සක්කාය දිට්ඨිය නැති කේමට රූප රූපස්කන්ධය අවශ්‍යමයි. ඒ වගේම මේ පාටලවගත් ආකාරය දැන ගැනීමමයි අවශ්‍යයි. මම පාටලවගෙන නැහැ කියනවනම් ඉතින් තනිප කරන්න බැරි එකක්. නැත්නම් මේ පාටලවගත්ත දේ ආඩම්බර වෙනවනම් ආ ඒත් ඒ වගේ පිළියම් කරගන්න බැහැ. මේ පටලවා ගැනීම පටලවා ගැනීම බව තේරුම් ගත්තා නම් අපි වේදා හම්බ වුණා. පටලුන්ගේ පටලවා ගැනීම පටලවා ගැනීම බව තේරුම් ගන්න මේ ජලවීමර කටයුතු කරනවා යෝග අවශ්‍යයක්. ඒක නිසා මේ මේ මුල් ධර්මාන් කුඩු මේ ප්‍රශ්න ලඟ වෙන කෙනා කොටිම්ම කියන එක්කමකට සක්කාය දිට්ඨිය නෑ නැත්නම් මට මේ පටලවිද නෑ. ඉතින් ඒක ඒක ධනියව කරන්න පුළුවන් ලේටන්නේ. එතකොට ඕලමල කෙනාට කවදාකවත් මේ ශාසනය දැස ගැනීමක් ඇති කරගන්න තමයි. ඒ නිසා අපි උත්සාහ කරන්නේ ඇත්ත වශයෙන්ම කියනවා විපස්සනා භාවනාවෙන් උත්සාහ කරන්නේ අපේ ජීනේ පටල වේදිකේ හින් කරගන්න. නැත්නම් මේ මේ තැන පටලවිලා ඉනවයි කියලා එහෙම නැත්නම් අපේ ජීන කෙලස් ටික එහෙම නැත්නම් අපේ ජීන අවිද්‍යාව මොහේ ඒ කරගන්න. ඉතින් එවැනි එලිදරවකට වෙන දෙයකට පෙළඹෙන්නත් සෑහෙන නියතමානිකමක් සෑහෙන සක්කාය දිට්ඨිය සෑහෙන පෙරදක්මක් සෑහෙන යෝචිමස්කාරයක් අවශ්‍යයි. ඒ වුණාට ඒක ඒ බොහොම මේ චිත්ත බේත අපුණා වගේ වැඩක්. අනේ චිත්ත බේත ඊගාට බොන එකත් ඊට පස්සේ මේ ප්‍රහමතනාටම ප්‍රතිඵල හම්බ වෙනවා කියන එක වෙන ප්‍රශ්නයක්. මේ ප්‍රතිඵල දැකලා ඉතිරියට යනවයි කියනකොට ගඟදී ඉහළට පිටින්ක් පිටින්. මොකද මුළු සංසාරේ මුළු මේ මානව ප්‍රජාවම පහළටයි ගන්නේ. ඒ පහළට ගන්න ලෝකේ අපි බිහි වෙලා කොහොමද මේ ඉහළට පීනන්න ඕනෑ කියන අදහස එන්නේ? ඉතින් ඒ පහළට ගලන නැත්නම් කැලේ කඩාගෙන දුවන වල් සත්තු වගේ ඉන්න ලෝකෙක අනිත් පැත්තට හැරෙනවා කියන එක ඒක සර්වඥාන්සේ දක්වන හැබෑම වෙනසෙයි. අන්නේ අනිත් පැත්තට හැරෙනවා නැත්නම් මේක මම හොයාගන්න ඕනේ. මම සංගතික පිට උඩට පිනවන මම පිනන්න ඕනේ කියලා. අපි එක එකනා මේ තීන්දුව ගත්තේ තනි තනිවම තැන් තැන් වල ඉගෙනකාර ස්වස්. මුචිදානවාංශය කියන නැත්නම් ධර්මේදී පුලුල් දක්ව බලන කෙනාගේ අගයන් හැටියට බලනකොට අපේ ජීවිතේ තියෙන වැදගත්මම ඉතාමත්ම වටිනා වෙනස තමයි වෙනස කියන්නේ. පරිවර්තනය තමයි අපි තනි තනියම මේ ගත්ත තියෙන්නේ. ඒ නිසා අපි අනේක වහලයක් අතට තියෙන්නේ. ඒ නිසා අපි එකම ධර්මයකට එකතු වෙන්නේ. ඒක නිසා අපට මේ කැපකිරීමක් කරන්න පුළුවන් වෙනවා කියන්නේ. අද අපි මේ විශේෂයෙන්නේ එහෙම නැත්නම් අපි මේ තකමන්නේ මේක ඉක්මන් කරන්න. ඒක අම්මෝ තකති. ඒක අම්මෝ මොඩකක්. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. අපි මෙතෙන්ට මේ වෙස්පත ආපු. එතකොට අපි දැනට යන සන්තෝෂේ. ඉතින් එහෙම නැතුව මේ තාම ප්‍රතිඵලමදී අර යන්න හදනවා මේ යන්න හදනවා දඟලන පටන් අරගත්තොත් වෙන්නේ අවදාව සම්පූර්ණ කරන්න බැරි ගුණවත් ප්‍රබෝධනාව කියලා. ඒ නිසා වැදගත්ම වෙනස තමයි අපි තනි තනියම මුළු ගැනිලා වෙන වෙනම දුක් විඳලා වෙන වෙනම සංවේගය පහල කරගෙන මේකට යන්න ඕන කිපෙන්නේ. ඉතින් ඊට පස්සේ අපේ අතුවාව අපේ නැත්තම් ජානස්ගේ පෙළදහම් එනතන කල්යාණ මිත්‍ර ආශ්‍රය ආදී විවිධාකාර පැතිවලින් අපිට තියෙනවා ක්‍රමසහ විදි මේ අපි අනිත් පැත්ත හරවගත්ත ගැම්ම අඛණ්ඩව අතරමඟ නැතර නොකර කරගෙන යන්න. මේක බොහොම සන්තෝෂයක්. මේක බොහොම පිළිච්ච කාර්යයක් කරා. ඒක බොහොම විනෝදාංශයක් වගේ එකක්. මේකට දැඩි ආයාස ගන්න ගත්තොත් අපි හුඟක් ප්‍රාකට්ට කියලා මතාන්නේ ඔබට වැඩේ. ගොංගෝක්ම දැහැල්ලුවට ගත්තොත් කාමසෝකල්ලි කාණියෝක කරන්නේ. ඒ නිසා අපි අර ප්‍රතිපදාවේ මේක ලියනකොට වැදගත්මතේ තමයි තම තමන්ගේ මෝඩකම තම තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කරගන්නේ. අපේ කල්යාණ මිත්‍ර අපිට ඉන්නේ ඒකටයි. අපේ ධර්ම ආදාසය අපිට පිට වෙන්නේ ඒකටයි. ඒ වගේම අපි උත්සාහ කරන්නේ නිතරම යටහත් පහත් වෙනු පැතුම් අවසම් පැතුම් ඇතුළේ මොකද මේ ඔලොමලකම තිබ්බොත් අපිට අපේ වැරදි දැක ගන්න වෙන්නේ අනු විශේෂයටපත්. අපි නිතරම තමන්ගේ තියෙන අදුපාඩු ටික දැකගෙන අනුන්ගෙන් අපිට නිතරම අවවාදන් ශාසනා ලැබෙන තැනක හිටියොත් අපි වැඩෙන ගහක් වගේ. ඒක තමයි සර්වඥාන්තේ කකුල පුංචි ආම්රන්ට හැමදාම කිව්වේ එතුමන් වතර අතුගාලා එලිජෝතක් උඩ අරගෙන උඩ දාලා මට අද දවසේ මේ වැලියට ගාන උපදිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඉච්ඡායි බුදුහාමුදුරන්ට තමන්ගේ ලේ අවරස පුත්‍රයාට ජාතක පුතාට දෙන්න තියෙන ලොකුම ආවාද. ඒ නිසා මේ විදිහට බලනකොට අපි හදලාගෙන සක්කායදිට්ඨිය ඇති කරන ක්‍රම පහක් සර්වචනන්දේ දේශනා කරන පංචස්කන්ධ විග්‍රහය. මේ පංචස්කන්ධ විග්‍රහයේ අපිට සාමාන්‍යයෙන් කොයිකනත් වගේ දන්න මේ රූප ස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධ විඤ්ඤාණ ස්කන්ධ කියනකොට මේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරන්නේ සර්වචනාංශයේ රූප ස්කන්ධය අවබෝධ කරගන්න දේශී ඒක ගොරෝසු ඒක ප්‍රමාණ කරන්න පුළුවන් ඒ නිසා රූප ස්කන්ධය අපි ඉස්සරහින් කියනවා ඒ වගේ විතරක් නෙවෙයි ඒ රූප ස්කන්ධය ඇතුලේ තියෙන පටවිය අපතේ ජීවායම් කියන කරාදකලයක් පෙන්වන්නේ විශේෂ කරලා පෙන්වන ඔක්කොම එකමල්ලේ දාලා රූප ස්කන්ධය ඊට පස්සේ මේ නාමස්කන්ධය තේරුම් ගන්න අමාරු නිසා කිසියුම් නිසා සංකීර්ණ නිසා සබඳන්ක හතට කඩලා පෙන්නනවා වේදනා සංඥා සංස්කාර විඥාන නැත්තම් කියනවා චිත්ත චෛතසික ධර්ම ඒක විඥාන කියලා කියන්නේ චිත්ත කියලා අපි හතර ගන්න නාම ධර්මයයි වේදනා සංඥා සංස්කාර කියලා කියන්නේ අනිකුත් චෛතසික ටිකක් එතකොට රූප, චිත්ත, චෛතසික මේක තමයි අපි අවිද්‍යාවට හේතු වෙන්නේ. එහෙම නැත්නම් දුකට හේතු වෙන්නේ, අනිත්‍යත්වයට හේතු වෙන්නේ, ආත්ම හෝ අනාත්ම වශයෙන් බාරගන්නේ මේ පහයි. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා මෙන්න මෙවුවා පිළිබඳ පරිපලවතක්. මෙවුවා පිළිබඳව මෝහාන්ධකාරය. එන මිච්ඡාක් තියනවා කියලා අපිට තේරෙන්නේ හරියන වෙලාවට වර්තන ඒ සාමාන්‍ය සම්මතියක හැටියට බලනකොට අපිට පටලැවෙන වෙලාව. අපි අපිට වරදින වෙලාව අපිට අතපසු වෙන වෙලාව. අපි ඉන්නම කරේ හැප්පෙන වෙලාව. ඉතින් මේ හැප්පෙන වෙලාවල අපි නැගුම් උදාහරණ ගත්තොත් ප්‍රතික්‍රියා කරන්න පටන් අරගත්තොත් ඒක පරාජයක් ඒක අකුසලයක් ඒක පරණ කර්මයක් කියලා අපිට කවදාකවත් ඒකේ සාධනීය පැත්ත බලන්න. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ රූපස්කන්ධය වශයෙන් මේ පයත් එක්ක වැඩ කරනකොට ඒකෙයි මේ අටයාවෝ තේජෝ වායෝ නැත්තම් ඒසලෝමන කාදාන්ත වශයෙන් මේ කියන දේවල් නිතරම යම් යම් දේවල් එක බාහිර දේවල් එක කරනකොට විවිධාකාර හැප්පීම ඒක පරික්ෂණයකට අලුත් දෙයක් නිපදෙනවා. අන්නේ නිපදවන වැඩ පිළිවෙලේදී අපි කොටසක් හොඳයි කියලා කොටසයි නරකයි කියලා ගත්තොත් කවදාහක් ඇති ඇති දැක ගන්න. මෙන්න සියල්ලම දිහා මදහත් හිතින් රූප ධර්ම විශේෂ බාහිර අභ්‍යන්තර රූප ධර්ම විශේෂ බලන්න පුළුවන් නම් ඒක සක්කාය දිට්ඨිය අයින් කරනවා අපි මේ මමේ කියා ගන්න අජත්ත වශයෙන් ගන්න මේ රූප කොටස් බාහිර වශයෙන් මම්ම බාහිර කියා ගන්න රූප කොටස් එක ගැටීම නිසා ඇති වෙන මේ දේවල් මේක සුභයි මේක අසුභයි මේක සදාචාරයි මේක සදාචාර නැහැ මේක හරි මේක වැරදි මේක ධාර්මිකයි අධාර්මිකයි කියලා තෝරන පටන් අරගත්තොත් අපි කවදාකවත් අපේ මේ අතු චීරයෙන් එළියට යන්නේ නැහැ අපි හැමදාම පණංගස් ගන්න තමයි. අපි ගත්ත අගයන් ආඩම්බරයෙන් වල හිර වෙලා හිටින්. ඉතින් අන්න ඒක කඩන්නයි මේ විපස්සනා වෙදී ප්‍රධාන වශයෙන්ම ඒ අපි එක එක දේවල් එක එක ආකාරවලට අල්ලගෙන එක එක විදිහට සම්පත්තන එක එක විදිහට වැදගත් ඒක. අන්නේ කරන පුළුල් පුතුල අවබෝධයක් ලබා ගැනීමයි ඔය සම්මා කියන වචනේ සඳහන් කරන සම්මා දිට්ඨිය කියන පුතුල අවබෝධය යහ භාවෝධය පළලාවෝ ඉතින් අපි ගිය සුමානේ මේ හම්බෙච්ච අවස්ථාවේදී රූපස්කන්ධය පිළිබඳව සක්කාය දිට්ඨිය ඇතිවිය හැකි ආකාරات ඒක ඒ වශයෙන් දැන ගැනීමෙන් රූපය හරහම මේ අපි අදබෙන් තමයි රූපය හරහම සක්කාය දිට්ඨිය නැති කරන්න කතා ඒකම ප්‍රශ්න සක්කාය දිට්ඨිය වෙන එකම ප්‍රශ්න සම්පතිතාවගේ පිළිතුරු අහක් ලැබෙනවා අද අපි කතා හදන්නේ මේ වේදනා ස්කන්ධය සම්බන්ධ කරගෙන කොහොමදයි මේ සක්කාය දිට්ඨිය තිබෙන්නේ කොහොමදයි මේ ඒක අවබෝධ කිරීමම සක්කාය දිට්ඨිය නැති කරන්නේ ඉතින් අද වෙනස තියෙන්නේ තාපි රූප ධර්මයක් ගැන කතා කරාද නාම ධර්මයක් ගැන කතා කරනවා ඒ නාම ධර්ම වලින් පහෙන් වේදනා සංස්කාර විඥාන වශයෙන් අපි නම් කරලා තියෙන මේ පහෙන් රූපය යන්තාක් ආධුනිකයට ගුරුසුව පටා ගන්න පුළුවන්ද නාම රූප දෙකෙන් ඒ වගේ තමයි නාම ධර්ම වලින් වේදනා සංඥා සංස්කාර කියනකොට ගොරෝසුම දේ තමයි ස්කේත. වේදනා අවබෝධ කෙරුවට පස්සේ තමයි සංඥා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ක්‍රමිකව කතා කරනකොට අනුකූප වෙන පිළිවෙලින්. එහෙම නැත්නම් සංස්කාර පිළිබඳව අන්තිමට තමයි විඥාන අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ සාමාන්‍ය දර්ශනය අනුව සමහර විට පුළුවන් අදිශී අනිපත්‍ය ඥාන නිසා රූපස්කන්ධයේ පරිචයක් රූපස්කන්ධයේ යම් සමාහිතකමක් යම් සමාධියක් සති සමාධියක් ඇති කෙනාට තමයි මේ වේදනා ස්කන්ධයට බැස ගැනීම සුදුසුකම් ලැබෙන්නේ. ඒ නිසා වේදනා ස්කන්ධය ගැන කතා කරනකොට රූප ස්කන්ධය ගැන කතා කරලා වේදනා ස්කන්ධය ගැන කතා කරනවා. එසේ නමුත් ඒ විදිහට බැස ගැනීමේ ක්‍රමයක් තිබුණාට අනුපූර්ව අනුපූර්ව ක්‍රියා තිබුණාට වේදනා ස්කන්ධය පමණක්ම සීමා කරගෙන අපි සංසාරයට බැඳෙන්න පුළුවන් විනාසන්දේ පමණක්ම අවබෝධ කිරීමෙන් ගැලව මාර්ගය ලබන්න පුළුවන්. ඒක ප්‍රතිපත්තාන සූත්‍ර ගැන හදාගන්නකොට නැත්නම් ප්‍රතිපත්තාන සම්බන්ධව කතා කරනකොට ප්‍රතිපත්තාන්ගේ දේශනාවක් කියනවා කායානුපස්සනාව පමණක්ම දැන. රූපස්කම් රූප කර්මස්කම් පමණක්ම දැනගෙන උනසෝවන්නට පුළුවන්. ඒක තමයි ඒ කරන්නේ. ඒ වගේම වේදනානුපස්සනාව පමණක්ම දැක්. කායනුපස්සන හරහා නොකින් වගේ නිකන් කියනවා. සක්කාය දිට්ඨිය බලන්න. නැත්නම් සෝවාන් වෙන්න පුළුවන්. චිත්තානුපස්සනාව පමණක් දැනගෙන ධම්මානුපස්සනාව පමණක් දැනගෙන පළවෙනි මාර්ගය තමයි ලබන්නේ. එතකොට අර ක්‍රමික ආනුපුබ්බේ වැඩ පිළිවෙලට පටහැනි රැඩිකල් වාදිකුත් තියෙනවා. විප්ලවීය ප්‍රකාශයකුත් තියෙනවා. ඒකට හේතුව ඒ කියන්නේ සමාලාං ගියාත්මවලේ නැත්තම් ඊට කලින් අර මුල් මුල් දේවා පිළිබඳව සෑහෙන පරිශයක් ඇතිව තියෙන කෙනෙක් වෙන්න. ඒක නා අනිකක් ඒ වගේ මුල් මුල් දේවල් අත ගන්න ඉච්චර පැකේ පෙළ පෙළඹෙන්නේ නැහැ. අර තේරෙන මේ හැලේ මට තේරෙනවා කියලා. අයව අල්ලගත්ත ගමන් ප්‍රතිපත්තිය පරිපර කරන්න පුළුවන්. ඊට පස්සේ කරනවා අදාළ චේතනාස්කන්ධය හෝ චිත්තාන වේදනා පස්සන හෝ සුඛාපස්සන ධර්මාන පස්සන අල්ලගෙන කොට වෙන්න පුළුවන්. නමුත් ඒ සතිපට්ඨාන සම්බන්ධයෙන් ප්‍රකාශයෙන්ම සඳහන් කරන මොකද රහත් වෙන්න රහතර මොකද? කාණපසනාව වේදනාපසනාව චිත්තපසනාව ධම්ම. මේ පංචස්කන්ධ ක්‍රමයේ ගන්නකොට කාණපසනාව කියන එක රූපස්කන්ධය වශයෙන් වේදනාස්කන්ධය වේදනානුපස්සනාව වේදනාස්කන්ධය වශයෙන් සමාන්තර ගතියක් තියෙනවා. ඒ නිසා වේදනානුපස්සනාව විනොත් පටන් අරගෙන සමහර විචක ඒ තරවතනන්තේ සත්‍යපට්ඨාන සූත්‍රය සම්බන්ධ දේශනා කළා වගේ කෙනෙකුට ඒ පළවෙනි මාර්ග ඥානයේ විශේෂම සකයිසන් කිරීමට හැකියාව තියෙනවා. ඒ නිසා ඒ ක්‍රම සම්පූර්ණ කෙනෙක් කරන බේරන ප්‍රශ්න පමණක් ඉන්නත් ඇති කියලා බැහැර කරන්න බෑ. නමුත් ත්‍රිශකට කියනකොට අපි හැම වෙලාවෙම කියන ක්‍රමයට යන්නේ ඒක කාණ ප්‍රශ්න වේදන ප්‍රශ්න ක්‍රමයට උපස්කන්ධ වේදන සම්පූර්ණියට එතකොට සංකෘතය වෙන පිණිඩාලු. ඒ නිසා අපි ජීසුමානි මේ වේදනා රූපස්කන්ධය පිළිබඳව කතා කරා කියන්නේ පදනමෙන් ඉඳගෙන අද වේදනානුපස්නාවට සම්පූර්ණාතෙන් ඉන්නාගේ පෙළගැස්වීම නොඉතිපත් වුණොත් ඒ අස්වතවත් පු탁ඥා ඇසුවිදු ඥාන නැති පෞසුක නැති සාම ආධ්‍යාත්මයක් ගැන එහෙම නැත්නම් අතුලාන්තයක් ගැන පරලෝකයක් ගැන නොහිතන ආම ලෝකේ ගත කරන පු탁ඥා ආර්යයන් වහන්සේලා දැකලා නැහැ ආර්ය ධර්ම හැසිරලා නැහැ ආය ධර්මයේ දක්ෂ නැහැ. සත්පුරුෂයන් වහන්සේලා දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ. සත්පුරුෂ ධර්මයේ හැසිරලා නැත්නම් ඒක නා මේ වේදනාව සම්බන්ධව වේදනා අර්ථන සම්පස්ස. වේදනාවමයි ආත්මයේ තියෙන්නේ ආත්මය යන වේදනාවක්. මේ ජීවිත දෙක එකක් කරලා සාධන. ඉතින් ඒක සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන ස්වභාවය අපේ තියෙන වින්දන වේද කියන දැනුමට අපි හුඟක් වෙලාවට වේදනාව තමයි ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ. යමක් ප්‍රත්‍යක්ෂ කරන කියන විඳිනවා. අත්දකින්නයි. ඒ අත්දකින්නකොට තමක් යමක් විඳින්න පුළුවන් කෙනා ළඟ ආත්මයක් තියෙනවා. ආත්මයක් තියෙන තැන්වල විඳීමේ වින්දනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ වින්දනය කියන තැන්වල ආත්මය තියෙනවා කියන මේ දෙක එකට ගන්න ගැතියක් සඳහන් කරලා තියෙනවා. නිසා යමක් වේදිනවාද ඒක ආත්මයයි යමක් ආත්මයද ඒක විඳින ගතිය තියෙනවා. ඒ නිසා ගහකට ගලකට අපි කියනවා අවිඥානිකයි කියලා ප්‍රතික්‍රියා මේක මේ සදාචාරය ගැන කතා කරනකොට හැසිරීම විද්‍යාව ගැන කතා කරනට අනිවාර්යයි. පණ තියෙන කෙනා විද්‍ය. පණ නැති කෙනා විද්‍යනේ. නමුත් ඒක අනිත් පැත්තක්. එතකොට පින්න යුතු දැකිය යුතු දත යුතු මූල ධර්ම වශයෙන් අනිත් පැත්තක් තියෙනවා අපි කියනවා නම් ඇන්සරීම් රටාවක් තියෙන්නේ ආඥාවක් නැත්නම් විඥානයක් නැත්නම් පමණයි කියලා ඒක බොරු වෙනවා අපි අවිඥානික වේවා විඥානික වේවා මොනම අංශුවක් කඩාන කඩාන ගියත් ඒක අන්තිමට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝනට ගියාම ඉලෙක්ට්‍රෝන කියන අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝනට ආවෙනිකෝ හැසිරෙනවා ප්‍රෝටෝන එකට ගියාම ප්‍රෝටෝන කියන එක කාවේනික හැසිරීම පටන්. පොසිට්‍රෝනයක් ගත්තත් පැටිකක් ගත්තත් මොන පාටිකල් එකක් ගත්තත් ඒක හඳුනාගන්නේ එයා අම්මා මුත්තා කිව්වත් ඒ හැසිරීම රටාවෙන් වෙනස් වෙනවා. නමුත් ඒවා ආත්මයි. ඒවා ඉස්තු නියාමයට වඩා. චිත්ත නියාමයක් නැත්නම් මේ දෙක තමයි අන්ත දෙකට ගන්න. කෙනෙක් වෙනවා ආත්ම චේතනා ආත්ම චේතනා පරිසරයට කැඩ කරනවා ප්‍රතික්‍රියා කරනවා තබහක වර්ණය කරනවා භෝකනවා නානා ප්‍රකාර හැසිරීම තවත් තියෙනවා නමුත් අන්තිම කොට අංශෝට කියලා භෞතික විද්‍යානුකූල බැලුවත් පේන්න තියෙනවා ඒක ඒ විස්තරන්නේ කවු හැසිරීම රටාවක් තියෙනවා චරිතයක් තියෙනවා පුතේ ඒ චර්චානුකූල තමයි ඉතින් ඒ නිසා හිතනවා මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා. මේක දෙයයන් ආශ්‍රය කෙනෙක් නවුවා. ඒ නිසා දෙයයන් ආශ්‍රය හරියටම මේ ප්‍රස්තාරය කරලා ප්‍රස්තාරයට අසල තියෙන ඒ නිසා මේක ඉබේ වෙන්න බෑ කියලා ඒ අර ධර්මතාවයක් බුදුහමෝ අපිට මේ නිත්තු න්‍යාමයේ කියලා පින්නපේක පුද්ගලවාදයකට අභිරෝපණය කෙරුවට පස්සේ තමයි ඔය සර්වබලධාරී දිවිගනේ සර්වඥාපී සර්වබලධාරී හැම කල්හි පවතින ඒක කෙනෙක් ගැන අව හිතන් පෙරවීමක් කරන්න ඕනේ කොහොමද මේ ප්‍රෝටෝනය ප්‍රෝටෝනයක් විතර හසුරවන අඳුර ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනයක් ඉලෙක්ට්‍රෝනයක් විතර අඳුර හසුර ගන්න හැසිරෙන්නේ කොහොමද අඳුර ගන්න පුළුවන් වෙනස මේක මුලින්ම සලසුමක්. කාගේ හරි සලස්මක් තියෙන්න ඕනේ කියලා තමයි ඉංග්‍රීසි කියන ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා මේ දවස්වල රැහෙන ඇමරිකාවේ යුද්ධ කරනවා හැම ඉස්කෝලේම උගන්වන්නේ කියලා. ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් තියෙනවා. දේහනාංශකෙ මුඳ මොලේ නැත්තම් කොහොමද එවුවා ඒවට කවුද අණ කරේ? එහෙම හැදෙන්නේ. ඒක අනාත්ම නම් ඇයි වෙනස් වෙන්නේ? ඇයි පතේ පිටපණි? නමුත් මේ දෙක ඒ අනිකත් වගේ ප්‍රෝටෝන එක අන්තිම කුඩා අංශෝට ඒකට ආවේනික ඇසදීමක් තියෙනවා යම් අපත්‍යයකට එදී ඊට පස්සේ ඒක දිනු කරා ගිහින් අන්තිමට ප්‍රාණියක් වඩපත් වුණාට පස්සේ ඒ ඇතුලින් විවිධාංගීය කරන වෙලා තියෙනවා ස්වභාවික වර්ණණය කියනවා. අහන ওই තැන් වලදී තියාගෙන හිටපු මේ ආවාර ඒ තිබිච්ච කොටස් කළ තිබුණ දේවල් පහුගිය දවස්වල පසුගිය අවුරුදු 30 30 විද්‍යාන කෝණ නිෂ්පාදන නිසා විශාල අභියෝගයකට ලක් වුණා. ඒ මොකද ඒකොල්ල කියනවා මේ ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වගේ දේවල් ඉතාම කුඩා අංශුවක් ගත්තාම ඒකට ඇසිරීම රටා දෙකක් තියෙනවා. අනිවාර්යයෙන්ම අච්ඡන්ත ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් ඒ පිටබර අනිත් එක වේගය. බලසා වේගය කියන දෙකෙන් තමයි මේක වෙන් කරන්නේ. ඉතින් මේ වල අන්තිමට චීන කණාලිය හදලා නැත්නම් අන්විච්ච හදලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් හදලා මුදුවට බැලුවා. මේ එක එකක් එක එකක් වේග. එහි වේග අනුව සත්‍යකට. එක එක එක ස්කන්ධ නමුත් හොයන වාට අනකොට තේරුණා මේ ස්කන්ධය සහ ප්‍රවේගය කියන මේ දෙකෙන් දෙකම එකසර බලන්න බෑ. යන්ත්‍රයේ යොමු කෙරුවොත් වේගය බලන්න කවදාකවත් ඒ අංශය බර බලන්න බෑ. ඒක වේගය යන වේගය විතරයි බලන්නේ. ඒ යන්ත්‍රය යොමු කෙරුවොත් අංශය බර බලන්න වේගය බලන්න බෑ. මේක හරි විසඳන්න බැරි ප්‍රශ්නයක් ආවා. මේක විද්‍යාවෙන් විසඳන්න බෑ. බලන මිනිහා යන්ත්‍රයේ සකස් කරන සුසර කරන අය වේගය බලන්න වේගය බලලා පස්සේ උඩ වෙන්නේ වේගය විතරයි ඒක ස්කන්ධය අතරමට ස්කන්ධය බලන්න ගියා වේගය බලන්න බෑ අන්තිමට බලනකොට තේරුණා වැඩේට යන්නේ ඉස්සලා මිනිහා හිත හදාගෙන යන්නේ වේගය බලන්න හිත හදාන කෙනාට පේන්නේ වේගය විතරම තමයි ඌ යන්ත්‍රයේ හිත හදාගෙන නම් ස්කන්ධය බලන්න ස්කන්ධය හදාන ස්කන්ධය තමයි මේ නිසා බලන මොඩයට මොඩකම තමයි පේන්නේ කියන එකයි අන්තිමට විද්‍යානුකූල ඒක. මේ යන්නේ ඉස්සලා හිත තත්ත්වගත කරගන්නවා සංසගත කරගත්තේ තමයි. එදා යමක් යමක් ඔබ බලනවාට බලන දේශනාව ඔබට පේනවා. ඇති දේ පේන්නේ. ඇති දේ වෙන අනුගානේ වීගී සාස්කන්ධය කියන දෙකම දකින්න. මුඛාස්ථාපක. ඒ නිසා දැන් විද්‍යාව ඇවිල්ලා තියෙනවා. දැනකට එච්චර තුනී සියුම් වූ අංශුවක් පවා විඥාණයට ගැටීමකින් තොරව සංසිද්ධියක් වඩපත් වෙන්නේ අවබෝධ කරන්න අමාරුයි අත්දකින්න අමාරුයි කේස් එකක් වෙනවා. ඒ නිසා අන්තිම රූප ස්කන්ධය උන විඳින්නේ අවශ්‍යයි. විඳින විඤ්ඤාණය බලපෑම මතයි එයාගේ මානසිකත්වයේ මතයි විඳීම තීන්දුව ඉන්නේ කල්ලාතුම තීන්දුවක්. එනි මෙතෙන් ආවට පස්සේ අද මේ විද්‍යාවට සීමා මාර්ගතාවල් ඇරිලා අධ්‍යාත්මය පැත්තට, භුක්ත විද්‍යාව පැත්තට යන්න වෙලා තියෙනවා. අර අපි කියන හිත ගිය තැන ආදර රජ මාලිකාවට ඇරේ Tamante ඒක හිත ගියා නම් ඒක සුන්දරව පේනවා. එපා වුණා නම් එපා වෙලා පේනවා. ඉතින් මේක ඉතලා කිව්ව මෙවන්තම් গুপ্ত දේවල්. මෙවන්තම් භූත ගුඪ දේවල් එන්නේ විද්‍යාව කියලා කියන්නේ නැවත නැවතත් ඔප්පු කර දැක්විය හැකි නැවත නැවත පරීක්ෂා කිරීමෙන් එකම ප්‍රතිඵලය ලබා ගන්න හැකි දේවල් කියලා ඉස්ලාම ගත්ත විද්‍යානුකූලයේ වර්ග කිරීම අද පැහැදිලිවම පේන තියෙනවා කන්නේ කටතිරුකමකින් තනි මොඩකමකින් ගත්ත දේවල්. මේක ඉතාමත් ප්‍රකටයි. ඒ අපි රූප ගැන කතා කරපු එක වේදනා සංදේශය. නමුත් වේදනාව ලේතරම් පෙරහැරෙනවා. ඕනම වේදනාවක් සුඛ විදිහට දකින්න පුළුවන් දුක විදිහට දකින්න පුළුවන්. නමුත් අපි ඉංගව පිළිබඳව ස්ථිරසාර මේක සුඛමයි, සුභමයි, මංගලමයි, භද්‍රමයි, සදාචාරාත්මකමයි අධ්‍යාවක් සහිතමයි කියලා සමහරක් වදාන. සමහර දේව අසුභයි, දුකයි, දුමංගලයි, සදාචාරයක් නෑ මේ වේදනාවක් හතයි කියලා කතා කරනවා. ඉතින් ওই දෙක තියෙන තාක්කල් අපිට කවදාකද ඉගෙන කලින් හදාගත්ත මානසිකත්වයේ තියෙන තාක්කල් අපිට වේදනාව දිහා ස්වභාවයෙන් දකින්න බැරි කතියක් තියෙනවා. ඒ නිසා මෙතනදී වේදනාවට යනකොට රූපෝගේ නෙවෙයි සදාචාරාත්මක වටිනාකමක් තියෙන සීලයත් ඊගාවට පරිඋත්ථාන කෙලෙස් සම්බන්ධව ඉන්ද්‍රිය සංවරයට සම්බන්ධ වෙලා යන සමාධියත් ඇත්ත ඇකේදී දකින ප්‍රඥාවත් අතර ගැටුමක් ඇති වෙන තරමටම එහෙනම් සීලේ පාකිලාද කියන්නේ. සදාචාරය අවශ්‍ය නැද්ද? සත්‍ය රකින්නවල කියන ප්‍රශ්නපත් තමයි. අද විශේෂ නීතිලා කියන නිසා බුද්ධාගම ඇතුළතම මූලධර්ම වාදීන් සහ සදාචාර වාදීන් කවදාකවත් විපස්සනා කරන්න බැරි තත්ත්වයකට සාපලයි. විපස්සනා කරන අයට අංගඩු ගහලා තියෙන ඒගොල්ලෝ සදාචාරය ගැන සලකන්නේ නැහැ. ඒගොල්ලන්ට හැඟීමක් නැහැ. හැදියාවක් තිබුණා. මොකද ඒගොල්ලෝ ඉක්මනට කතා කරනවා. කොයි වේදනාවක් ආවත් ඒක හරි වැරදි බලන්න එපා. හොඳ නරක බලන්න එපා. සුඛ දුක් වශයෙන් බලන්න එපා. වේදනා වේදනා වශයෙන් බලන්න කියනකොට සදාචාරයට පොඩක් එන හිල්ලක් වෙනවා. නමුත් මේ ධම්මචින්නාව වගේ නැත්නම් සර්වචනන්තේ කාලේ වේදනා ස්කන්ධය පිළිබඳව සංයුත් දේශනාවේ සංයුත් සූ නිකායේ වේදනා ඛණ්ඩය කියලා වෙනමම පරිච්ඡේද දේශනා කරනවා මේ වේදනාව විස්තර වෙන හැටි. ඒ නිසා කියනවා මේ වේදනානුපස්සනාව කියන කොටහට එනකොට එහෙම කියලා සීලයෙන් සමාධියෙන් තහවුරුවක් මේ වෙනකොටත් ලැබලා තියෙන්න ඕනේ. එහෙම බදනමක් නැතුව හිටියොත් මේක තමම පිළියෙන් යනගත්තා වාගේ දුකටපත් වෙනවා. නිසා හොඳ සීලයක පිළිපදලා හොඳ සමාධියක් ඇති ඔබට කායන පසන කරලා ඇති වෙච්ච ඒ ගැම්මේ මේ පස්සේ ඒ ඒ සූරකමෙන් තමයි විචරණ පසනාව කියන නැත්නම් නාම ධර්ම දිහා බලන්න පුළුවන් වෙන්නේ අන්ජීව බලනකොට පේනවා අපි මොන්න තරම් අපිම කිචකවාගෙන හිනා වෙන ලෝකයක් තියෙන්නේ. ඒ මොකද අද සම්පූර්ණ තාක්ෂණයක් දැනුමත් මේ සැප සොයාගෙන යන ගමනක යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වේදනාව තුنين එකක් පමණක් තියෙන දුක් නැති කරන්නේ මේ තියෙන අමන බව නිසා මේ සැපට ඇති සාද බල ආසාව සැප සාධනයේ කියන අත්තනෝමයි දකිය නිසා දුකට ද්වේෂ කරන නිසා මනුස්සයාට අදුක්කම සුඛ කියන මාතෘකාව අමතක වෙනවා. සැපසුඛ දෙක අතරමැදි අවස්ථාව කියන එක මනස මනස දැන් ගෝචර වෙන්නේ. ඒක මුක්ත දෙයක් විදිහට ගෝචර. ඒක දැකගත්තත් අන්ධමාර්ගය. බය උපදී, තනි වෙනවා, පහළ වෙනවා, කම්මැලි වෙනවා, ඒක ආකාරයි. තම සර්වඥාන්සේ මැදින් සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ සපහරහක් නෙවෙයි දුකහරහක් නෙවෙයි අදුක්කම සුඛ නම් හෝ උපේක්ෂා වේදනාවක නොදුක් නොසුව වේදනාවක ඉතින් අපි අවුරුදු 100ක් කියලා තුන සමානට කවදාකවත් නොදුක් නොසුව වේදනාව විඳිනකොට මම ඉන්නේ නොදුක් නොසුව වේදනාව කියලා දන්නේ නැති තරමටම සැපට පක්ෂපාතයි ඒ නිසා සර්වඥාන්සේ ශ්‍රීමුඛය අරින්නකොටම දුවිලා ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතප්ප යෝචායං කාමේන කාමසුඛං කාන්තෝ බලන්නේ මේ අන්ත දෙකක් තියෙනවා පැවිද්දා විසින් අසාල යුතු. මොකද මේ කාමයේ හොයාගෙන යන කාමයේ සුඛ ඇලී ගන්නා ගතිය කාම සුඛල්පාණ යෝගේ දුක. මොකද මුළු ලෝකෙම ඉන්නේ එකිනෙකා පරෙමින් එකිනෙකාට ઈර්ෂ්‍යා කරමින් මම ඔබට වැඩි ලොකුයි මට සැප තියෙනවා මම සැපවන්තයි. කොහොසත් කියාගන්න ආ දේශපාලන සමාජ විද්‍යාවක ඒ නිසා සැපැත්තෝ සැපැත්තයි කියනැත්තෝ අනික් අය යටපත් කරගෙන කලාව බාගෙන ඉන්නවා. දුප්පත් කියන ඇත්තෝ තමන් දුප්පත් කියන ඇත්තෝ ඉතින් අතපල්ලලා කියලා කුල වේදී පන්ති වේදී අධිකාරී ශක්තිය තැලිලා මේ සම්පූර්ණ මානවයා මේ විෂම තත්ත්වකට පත් වෙලා තියෙනවා මේ අත්ත කියලා මට අහන්න එනිසා අසුතවත් පුතඥ ලෝකය සංනිකර කාමසුකල්ලිකාන් යෝගිද්දට හැදිලා ඒ තියාට දිවදික් කරගෙන කරතික කරතලි පිටපත යන ගුරුවෙක් වාගේ ඒක දැන් වැටේ දැන් වැටේ කිය එළ වෙනවා යන ඊට පස්සේ ආධ්‍යාත්මික ලෝකයක ස්ථාන අත්කලම තාන්‍යෝගයට වැටේ ඒගොල්ල කාමසුකල්ලි යෝගයට වෛර කරනවා වෛර කළා තව දුක් දෙන දුක් දීලා කාමසුකල්ලි කාණ යෝගී මෙතනත් තීරණ ඊළඟට අප විදින්නේ අපි එවනපේ ආධ්‍යාත්මික සැපයක් කරන්නේ කියලා බටේල වෛද්‍ය විද්‍යාව කරනවා සර්වස්ටික් එක නැත්තම් මේ දුක් Tamanට ඇති කරගන්නා වූ පැත්තකට යනවා. ඉතින් මේ දෙකෙන් සර්වඥාට අවුරුදු 29ක්ම කාමසකල්ලිකාණී යෝගයේ කුමාර සම්පන්නකෝ අධ්‍යක්ීමක් මුත්‍රි. පිෂණමෙල 35 වෙනකන් අත්කිලමතාණ යෝගයට යෝග්‍ය ඒ දුක් පැත්ත විඳ. මේ දෙකේ මම හිතන්නේ සර්වඥාන්සට අභියෝග කරන්න පුළුවන් වෙයි කියලා ගිහි අධ්‍යක්ීමෙන්වත් සාමාන්‍ය ලෝකයක්. විශේෂ හේතුනේ සුද්ධෝදන රජුරෝ මෙයා කවදා හරි කී කියාතර යයි කියලා එලික් මාල්ලික් මල කතා නොපෙනෙන්නේ මාලිකාවෙන් ඉදිරියට යන්න දෙන්නේ නැතුව ඒ කුමරු කුමරියන්ගේ සකසයිතු සම්මිලෝම්නේ උපතින් මාලිකාවල ඉඳගෙන රාජභෝජනවල රං භාජනවල මල්මත කුමාරියන්ගේ සැපයත් සැපකින්ද ඉන්දියාවේ දැක්ුණත් මහරජවරු ඉන්නේ ඒ වගේ තමයි ආයේ මේ තෙලින් කාලා කිරින් අත හොදන ජීවිතයක් ගත කරනවා. අලපු රටේ ඉන්න මනුස්සයා කන්ට්‍රෝල් නැතුව ඇර හැකියාවක් කළ මැල්ල ගියා. ඒකට ටික ප්‍රශ්නයක්. මොන කර්මය අනුව ඒගොල්ලෝ ලබිලා තියෙන්නේ. මේ අපිට ලැබිලා තියෙන්නේ මේකයි. අත්කිල මන්ත්‍රණ යෝජනාවරත් මේ රූපවල පේනවා. පිටාත ගන්නකොට බඩාත ගෑවෙන්න බඩාත ගෑනකොට පිටාත ගෑනකොට ඔටු කපලක් වගේ වෙනකන් අන්තිමටම ගෙනිච්චා. ඊට පස්සේ දෙකේම නැහැ. මේ දෙකේම නැහැ මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ අදුක්කම සුඛ වේදනා. ඉතින් අදුක්කම සුඛ වේදනා කවදාකවත් අපිට විශේෂ ගෝචර වෙන්නේ මොකද අදුක්කම සුඛ වේදනාව අපට පේන්නේ කපන. පාළුණා. තනි වුණා. දැහින් ඉලවල දැම්මා. අසරණ වුණා. අනාථ වුණා වගේ. ඉතින් ඒ වෙලාවට අපි පිනවන්ට සනසඳ විවිධාකාර විනෝදාංශ ඇති කරගත්ත විරද ප්‍රචාර දෝරේ ගත්තා. ඇත්තකින් කියනවා විවේකයක් තියෙනවා මට කියන්න මම ඇවිල්ලා දෙන්නම් සත්‍ය දෝන ඔයාට රූප දෝන ඔයාට ගන්ධ දෝන රස දෝන මම දෙන්නම් කනට දෝනේ වක් කරනවා විවේකයක් තියෙනවා නම් කියන්නේ අපිට කොන්තරත් අපි බාර ගන්න දෙනවා පිටියල්ලෙන් අපිට ගතමනාවක් දෙන්න ඔයාට ඕන දේ අපි දෙන්න ඊට පහසෙන් සුඛපභෝගී ආනවාන එතකොට මෙත්ත හතර පාර අයිනේ මේ ගෙනල්ලා තින මේ දැන් ගන්න කියලා ලෝකෙසිකේ කණ්ණාඩි වීදුරේ හරහා විතරයි යන්නේ මේ ඉස්සරහ දිනාවේ පොඩි යටක් යටින් ටැග් එකක් ගහලා දෙනවා. අන්නේ ගාන යවපු ගමන් මේක ඕගොල්ලන්ට ගන්න. අපි ආයෙත් කියලා දින ඕගොල්ලෝ වෙනින් අපි ඉස්සලා බලලා ඔක්කොම හදලා ගිහින්. අදහස් වලින් ඕන තරම්. එහෙනම් වික්‍රමට ඔකක් කාඩවක ස්වභාවයට යන්න පුළුවන්. ඉතින් ඒකයි ඒ අරණියකට වෙනවා කියනකොටම දුක්ඛ මූලගත වෙනවා කියනකොටම ශුන්‍යාකාරගත වෙනවා කියනකොටම අපි එකක් කියන්න ඕනේ ඒක කරන්නේ අපි තමයි. අපි කවුරක්වත් දෙන්නේ කරලා දාන වරේ මචයන් කියන අපකට කවුරක්වත්. තනිදැනීම තමයි ඒක තේරුම් ගත්තේ මොකද ඒක ඒක කියවලා ඒකේ කඹරලා ඇති වෙන්නේ. එතන ආගෙනකොටම වේදනාව පිළිබඳව අපි යම් ප්‍රමාණයකට තරහිය ගැනීම හැකියාව කරනවා. ඒක සංවේගී කියලා අපි පොතේ සඳහන් කරන සංවේගයෙන් ආවා. දැන් මෙතන ආවට පස්සේ කොහොමද ආත්මය ආත්මය කියන්නේ වේදනාව වේදනාව කියන්නේ ආත්මය නැත්නම් ආත්මයේ වේදනාවන්තයි නැත්නම් වේදනාව ආත්මවන්තයි නැත්නම් වේදනා ආත්මයේහි වේදනාව තියෙයි. අතරමයි අපි රූපේ පිළිබඳව කල්පනා කරේ ආත්මය වේදනාව දෙක සම කරන එකට රූපේ ගැන කතා කරනකොට තිබේ පහන් දැල්ලට ආලෝකය වගේ දැල්ලේ යම් තැනකට ආලෝකයක් තියෙන ආලෝකයක් දැල්ලේ පහන්දලටයි මේ දෙක එකයි කියලා ගන්න. එහෙම නැත්නම් ආත්මය රූපවන්තයි කියනකොට ඒ මානසික කාය වගේ හේව නැත්නම් ගහක් සායාගේ හේව නැල්ල වගේ වස්තුවක් හේව නැලිවන්තයි. ගහ ඡායාවන්තයි. අදම ආත්මය කියනකොට වේදනාවේදී හේව නැල්ල වගේ පෙන්නේ. එහෙම නැත්නම් වේදනාව ආත්මවත් හරියට මලක සෝදවා. මලේ එක ලක්ෂණය තමයි වර්ණ, ගන්ධ, හැඩ, පොඩක් තියෙනවා මලේ. වේදනාවත් මලේ ස්වභාවය. ඒව නැත්තම් ආත්මයෙහි වේදනාව තැම්පත් කරනවා. නැත්නම් වේදනාවේ වේදනාවෙහි ආත්මය තැම්පත් වෙලා තියෙනවා. වේදනාව කියලා කියන්නේ පෝෂයක් විතරයි. ඒක ඇතුලේ ආත්මයක් තියෙනවා. කරුණක තැම්පත් කරපො මැනිකක් පාන. ඉතින් අන්නෝ විතර අපි වේදනාව ගැන කල්පනා කරන නිසා අපේ සපසෝයාන ගමනක අම්මා කියන්නේ තාත්තහනවා තාත්තා කියන්නේ අම්මහනවා දෙමව්පියන් කියන්නේ දරුවා දරුවෝ කියන්නේ දෙනවා යනවා සහෝදර කියන්නේ සහෝදරය යනවා මේ මොකටවත් නෙවෙයි අපි සියලු දේ කරා මගේ සපබෝ අපේ සපතද ඉතින් මේ හතරෙන් ඉන්නා තාකල් මේ සක්කාය දිට්ඨිය මිදීමක් නැහැ කියලා අපේ ධම්ම දින දෙදි නාශකේ ඉතින් යම් කිසි කෙනෙක් මේක දැනගෙන මේ අපි අහුවෙලා තියෙන අහුවිල්ල පපගාලේ පැටුණා වගේ මකුළුතලේ පැටලිච්ච මැස්ටෙක් වාගේ එමන්දොට මම මකුළු ඇවිල්ලා තව තව දඟ දමනවා වාගේ අන්තෝතක අපිටට ජටාය ගැටිතෝ පජා මේක නිසා ගැළවෙන්න තියෙන්නේ න අත්තාන නැත්තම් අත්තාන වේදනං අත්තනෝ සමනුපස්සති කියන එක වේදනාව ආත්මේ නෙවෙයි කියලා බලන්න කියලා පොඩ්ඩක් නැත්තම් වේදනාව වෙහි වේදනාව ආත්මවන්ත නෙවෙයි. ආත්මේ වේදනාවන්ත නෙවෙයි. වේදනාව වෙහි ආත්මයෙන් සම්පත් වෙලා තියෙනවා කියන මේ කාරණාව ඇති නොකරන්ට සමාදම්. එහෙනම් ඒක ඇති වෙන වෙලාවල් වල මේක හරය කොහොමද කියලා බලන්න. මේක එහෙමද අපි අදාව පමණින් එහෙමමද කියලා බලන්න මේකෙක් බලකෝ සම්ප්‍රදාන කෝල පාඩ කණාලි අයින් කරලා වේදනාවගේ හෙළුවෙන් බලන්න. ඒක කාලවට්ටම් කරන්නේ නැතුව විපිරියාස කරන්නේ නැතුව වේදනාව දිහා වේදනාවන බලනකොට වේදනානු අසනයි කියලා කියනවා. ඒක සර්වඥාණන් බොහොම සරල ක්‍රමයකට වේදනානු වේදනානු පස්සන වෙනවා වේදනාසු වේදනානුපස්සී. වේදනාවන් කෙරෙහි වේදනාවන් දක්නාසු. අපසොයන සුදුවේ දුක නැති කරන සුළු නෙවෙයි. පූර්ව නිගමන ඇතුව නෙවෙයි. වේදනාවන් කෙරේ වේදනාවන් දක්නා සුළු. කාය කෙරේ කාය කාය දක්නා සුළු ඉන්නා වගේ වේදනාන් කරේ වේදනා දක්නා සුළු අපි මරුණත් අවුරුදු 100ක් කියලා මරුවත් නොදැක්ක මැරෙන්න ඉඩ තියෙනවා. මොකද වේදනාව වෙනකොටම ඒක වෙස්තරණයක් කරනවා. අපි ඒක අහලවට්ටම් කරනවා. ඒක අපි සංස්කරණයක අංග සංස්කරණයක් කරනවා. පිළිගාට නැති ඉස්සෙල්ලා එයා අංග සංස්කරණය කරනවා වගේ රූපයේ අංග සංස්කරණයට වඩා ඉතාමත්ම සූක්ෂමව වේදනාවේ අංග සංස්කරණය කරනවාද මේක කෙරෙනවද කියලා බැලුවොත් ඒක වෙනම මාතෘකාවක්. අපි බොහෝ කල් ලැබෙය නිසා දැන් මේක කරන දෙයක්ද කරන දෙයක්ද කියා ගන්න බැරි තරමට යන නිසා මේක කියනවා අසංස්කාරික කාය විඤ්ඤාති වචී විඤ්ඤාති මනෝ විඤ්ඤාති. සංස්කාර වශයෙන් මොකද අපි වේදනා සොයාගෙන වේදනා දෙන තැන් වලට අපි යනවා සැලසුම් කරනවා කරනවා. නමුත් ඒ පුරුද්ද නිසා අර කුඩලත් එතත් අඳුටත් අදිනවනේ කොට උඩ තිබ්බමින් නැතුව වගේ අසංස්කාරකවත් යක්. ඉතින් අපිට මේ සටන වේවන්න වෙන්නේ සංස්කාරිකව සචේතනිකව ඊ타මතා දප හොයාගෙන යන ගමන සීලය කරක් කරනවා. ඒක සංප්‍රදාන කුල යුද ක්‍රම. අසංස්කාරික වෙන එක ගැටලා සටන් ක්‍රමයට කරා. ඇම්බුෂ්. සංගවිසිට පහර. මොකද ඒගොල්ලෝ නැත්නම් අපිට පහර දෙමින් පවතින සංසාරේ පුරාට පහර දෙමින් පැවතුන. ඉතින් ඒ නිසා ඉස්ලාම කරන මේ සංප්‍රදාන කුලව ශාප සොයාන යන ගමනීය මේ අත්ත කාමසුකල්ලිකාණ යෝගයට යන්නේ නැති වෙන්නයි අපි කාමේ විචාර කාමේසු විචාචාර වේරමණී සමාධිය අපිට සමාදන් වෙනවා. මත්පැන් පානයේදී මේ මනින ප්‍රමාදයට හේතු වෙන සුරාපානෙන් අපි අයින් වෙනවා. ජීවන රටාවක් වශයෙන් පෙර ජීවන රටාවලට යන්නේ නැහැ. මේකෙන් අපි අත්නෝමතිකව අන්තවාදී පාරිභෝගිකත්වයට යන්නේ සුඛපභෝගීත්වයට යන්නේ අතිශෝක්තිකරණයට නතර කරන්න යම් ප්‍රමාණික ඉරිඟ තද කිරීමක් කරනවා චී. මේක අත්විශේෂ. මොකද මෙච්චර සැප හොයන්න පිළිමේ මනුසාතු භාවයක් ලැබිලා අපි පොහොසත් වෙලා ඉපදිලා නැත්නම් අපේ ආත්ම පොහොසත් වෙලා මේවත් සැප නිදින එක මොකද වැරද්ද. ඒක සාධාරණයි ඒ සැපේ අපිට කියන එක අපිට ඒක උඩක් ඉන්නවත් කරගන්න. නමුත් සර්වඥාන්තේ සඳහන් කරන මේ හැකියාව තියෙද්දි ඒක අතාරින් එක තමයි නියමත ඇරිලා නැතිකමට අතාරින්න කවුරුත්. හැකියාව තියෙද්දි අතාරින්න. ඒක පෙන්වන්නේ දිනුවරට හැරපියා යන රාජ කුසී. රාජාව රට්ටම් විචිතම් පහයි. උත්තරම යුද්ධ කළා රට තියෙනවා. එසේ මේ දෙයක් නැකලා නේ. ජීවිත පරතරද රට දිල්ලා පතරි පාසට. එන්න අපේ රජවරු හිතන තියෙන මේ දිනු කරු දිනු ප්‍රකට දිනු කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ ඔටුන දෙකක් පරතිනවා. නැවතත් ඔටුන පරතිනවා. ඒක අපිට තමයි දෙන්නේ මේක සුද්ධ කරලා දෙන්නේ. සුද්ධ කරනද සුද්ධෝදන වෙනවා කියලා ඒක දන්නෝ දන්නේ. සර්වඥාන කියන්නේ දිනුවරට හැරපියාන රජ කුසේ හයිට් එකක් කරලා හත්නක් කරලා දිනනවා කියන්නේ හැබැයි. අහන්නේ වගේ මේ සර්වඥාන්සේ උපත්තිර කලින් සම්පදාන කුලෝ කියනවා පස්මහ බැලුම් කරලා මේ ලෝකෙට ආවා. අනේ සියල්ලම දේ හොඳම කොතම තමයි අරලුවම තමයි ඔබේම තමයි වැහුනේ. පිට වහලා හොඳම පත්‍රය වුණ වයසේදී ඔතන. ඒකේ දැනෙන අපිට ස්කොප්. නමුත් අත්හැරලා දැම්මම පස්සේ ඕක දෙන එක තමයි ඒක මහ විශාල ජයග්‍රහණයක් කියලා. නමුත් අද වුණත් එහෙම කීකියාතරෝ කීකෙනෙක් ජාතික විදිහට සපේ. විකාර කරනවා. ඒක එක විදියක් වුණාට ඊට පස්සේ කියනවා අර ඇතුලේ අසංස්කාරිකව සිද්ධ වෙන මේ මනෝ විඤ්ඤාති සමාදම් වෙනකට මනසංස්කාරය චිත්ත සංස්කාර කියලා කිව්වට ඊට වචී සංස්කාර වර්ගයක් තියෙනවා, කාය සංස්කාර වර්ගයක් තියෙනවා. මේ ශප සොයන පැත්තට අදලයක්. අසංස්කාරකව, අවිඥානිකව. ආනේ ඒක දැක ගන්නවා කියන දා බුදුජානකසේ සඳහන් කරන අනිවාර්යයෙන්ම මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න අරතෝ ഘോഷය අවශ්‍යයි. බුදු වෙච්ච එහෙම නැත්නම් මේ සතර පත්‍ත්‍ච්ච කෙනෙක්ගේ උපදේශ පංචක අවශ්‍ය මොකද අපේ හිත බැහැියට දුවන්නේ සකසවල. දුක්ඛ කාරණකම දුක්ඛ පරාජය දුක කර්ම රෝගයක් දුක දුරු කලියුත්තක් කියලා තමයි අපට අම්මා දාතර සුඛ ගුරුවරු සුඛ හැම විශේෂම උගක් බුදුහන්ත උත්‍රාක් කියනවා ඔබ යම් ප්‍රමාණයකට අභික්‍රමණයක් කරලා අන්ත සුඛභෝගී වෙන්නේ නැතුව අන්ත අත්පිලමතාන වෙන්නේ මධ්‍යම ප්‍රමාණයට ඇවිල්ලා මේ දුක පිළිබඳව දුක කෙනෙක් වැරදි වේදනාව පිළිබඳව මන්ත්‍යස්ස දැකීමක් ඇති කර ගැනීමට කටයුතු කරනකොට වේදනාව ගැන ආත්මික කියලා ගන්නත් එපා ආත්ම වේදනාව වන්තයි කියලා ගන්නත් එපා. වේදනාව ආත්මවන්තයි කියලා ගන්නත් එපා. මේ ආත්මයේ වේදනාව කියන එක මලක සූඩක් වගේ කියනවා කියලා ගන්නත් එපා. ඉතින් මේක හොඳටම අදාළ වෙන්නේ නැත්නම් මේ ධම්මදින සේනාගේ කතාව හොඳටම අදාළ වෙන්නේ දැනනවත් කී කියලා තේරෙන්න නැත්නම් දැනනවත් භාවනාවට පෙළඹිලා කායानुපසනාවේ යම් පරිචයක් ඇති. නැත්නම් පස්සම් බය කාය සංකාරම් කියන විදිහට කය සංසිඳවා ගන්නා තරමට ආන්තුමට්ටු කරගත්ත මේචල් කරගත්ත ආම්පාම් කරගත්ත කෙනාට මේක බොහෝම මිනිගියාවක් තියෙනවා. මදුපින්ඩිකයක් පායි කියලා කියනවා. මීවදයක් පායි කියලා ඥානවන්තයාට ඒක තේරෙනවා. ඉතින් මේක තේරුම් ගැනීම සඳහා ආනාපාන සති සූත්‍රය වගේ ගත්තොත් ඒකෙදි පෙන්නලා දෙලා තියෙනවා. අපි වාඩි වෙලා ආනාපාන සතිය හෝ ඉන්දිය නැතිලිම හෝ එහෙම නැත්නම් කය සම්බන්ධ කරගත්ත මනස්කාරයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් දෙක කොටස භාවනාවක් වෙන්න පුළුවන් ඒක හොඳට කීකරු කරගත්තයි කියලා හිතමු ධාමාන දෙයක් නමුත් අවස්ථාවෙත් ගත්තයි කියලා ඒතර පස්සම්බයං කාය සංඛාරං කියලා හොඳටම අසත්පසාති ගුරුසු අවස්ථාව සූක්ෂම අවස්ථාව අති සූක්ෂම අවස්ථාවට ඇවිල්ලා කලබල මේක මේ වේදනානුපස්සනාව පුහුණු කිරීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතාවයක් කියලා. මේකද හිත කලබල වුණොත් අපිට රූප ධර්ම ගෙවක් කරලා නාම ධර්ම යන්න වෙන්නේ. ආනපස්නාගයන් කළ චිත්තානපස්නාවට ඒනකට යන්න වෙන්නේ කියලා දැනගෙන ආනපස්නා සංසිඳනාවේ එතින්දිව කලින් ගියපා ඊටි සත්‍ය කියන තමයි තියෙන්නේ මේ කය කියන්නේ ආත්මේ නෙවෙයි. ආත්මෙහි කයත් කයයි ආත්මේ කියන නෙමෙයි කය ආත්මේ කායවන්ත නෙමෙයි කියලා කයෙන් කිසි බලච්චාවක් නොයි බලච්චාවක් කියලා බලාගෙන හිටියොත් තේනවා මේ ආසස් ප්‍රසවාස කය නැත්නම් කාය සංස්කාර අඩුම ලංශ ආසස් ප්‍රසවාසයේ නෑ කියන තැනට ආව ජීවිතේ කිසි අඩුවක් නැතුව පැවැත්මක්. ඇත්තම අනිත් පැත්ත යන්නේ කවි වෙලාවක හරි අපිට පුළුවන් වුණොත් ආනාපානකට හොඳටම ගෙවක් ගන්න එක තමයි මුළු ජීවිතේ පිටිච්ච ගතිය. සන්තුෂ්ටි කරගතිය. මේකට කියන සාසන සම්පත්තිය. අනේ එතෙන්දි කියන පස්සේ විතරක් අපිට ආර්දනා කරන්න පුළුවන්. නැත්නම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වේදනානුපස්සනාව කොහොමද කරන්නේ කියලා. ඒ නිසා අසම්බය කාය සංකාරම් කියන එකට මුන්ත මේච්ච කමකින්. හැමදාම පරියන්කේ හරින හරින වෙලා ගිහිල්ලා පුරුදු කරපු කෙනාට ඊගාට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පීති පරිසංවේදී අසසින් සාමිත සික්කති සුඛ පරිසංවේදී අසසින් සාමිත සික්කති. හරින කම්පැලිකම නිසස කතිය, පාළු කතිය, බය කතිය, අසත්න කතිය දැක දැක දැන දැන ඉවං කරලා ජීවිච්ච ආනාපානයන් කමක් නැහැ. හිත අරමුණු කරගෙන දුරට යන්න පටන් අරගත්තොත් පොළවේ ගිය ආශාන්තර වහකට නැගලා අහස සමපරපාවේ ගත්තා වගේ යන්න ගියොත් අර හම්බ වෙච්ච දුක් කරදරවල ප්‍රමාණය හැටියට හම්බ වෙච්ච අසන්නපක්තිය, බයගතිය, නිදිමත ගතිය, පාළු ගතියට සාපේක්ෂව සැප වේලවන ගතිය, ප්‍රීති සුඛයක් පහළ වෙන්න පටන් ගන්නවා. මේක වේදනා. ඒ කියන්නේ වේදනාව ඉස්සලා දුක්ඛ වේදනාව පෙන්නලා ඒක හරහා කියොත් සත්‍යාවේ කුසල ඡන්දේ උදාහරණ කරන සත්‍යා මේ මේ ඇදහිල්ලේ ඉදිරියට ගොස් ඊළවන්තව අධික සුඛයක් වෙයි. ඒක ප්‍රීති සුඛ වශයෙන් කරන තමයි ප්‍රීති පස්සද්ධි සුඛ වශයෙන් තුනට කඩලා පෙන්න වෙනවාක් තියෙනවා. ඉතින් මේකෙදි හොඳ කයේ සුව සේවාවක්. අන්නේකෙදි අර දුකට කනකාටුවට කම්මැලිකමට නීරසකමට නිදවදගතියට සුත්තකින් කියන්නේ නැතුව මේ භාවනදී හම්බෙන ප්‍රීති සුඛයන් පිළිබඳවත් අද ආඩම්බර වෙන්නේ නැතුව ඒ කියන්නේ අපි අමාරු තැනක් මේ කතා කරන්නේ ඉස්සරහට ගියොත් ඒක නැවතත් කියනවා ගියොත් පමණක් චිත්තපටි සංඛාර චිත්ත සංස්කාර පරිසංවේදී කියලා වේදනා සංඥා දෙක චිත්ත සංකාර කියලා කියන්නේ මේ රූපය පුතාට හම්බ වෙනවා ධම්මදින සෙන්නාන්තම කියනවා. චිත්ත සංකාර කියලා කියන්නේ මනෝ සංකාර කියන කේ අදහස් කරන වේදනා සංඥා දෙක වේදනාවේ තිරේ ඇරලා එළුව පෙන්වන්න පටන් ගන්නවා. මෙතෙක් කල් අපි දැක්කේ ආලවට්ටම් කරපො අර සැප වේවා දුක නොවේවා කියන ආකල්පගත වෙච්ච වේදනාව දැන් ඉස්සරහට තමයි දකින්න පුළුවන් වෙනවා. අපි ආසල්පසාරයෙන් සංසිඳේවත් නැතත් කැමැති වුණත් නැතත් ජීවත් වෙන තාක් එකට වේදනා සාගරයක අඩිය තමයි. මේ කන් පංචස්කන්ධය කියන දෙකේ කුණපයක් වගේ තමයි අපි ඉන්නේ වේදනා සාගරයක අඩිය. හැම වෙලාවෙම විඳව. විඳින් කියන වචනේ ගන්න තියෙන විඳවන සංසාර කියන්නේ විඳවි. අපි හිතනවා මේ විඳවිලි රජුරෝ සැපේ ඉන්නවා රටවැසිය දුකේ ඉන්නවා කියලා. එමාපිය සැපේ ඉන්නවා දරුවෝ දුකේ. දොස්තරලා හැපේ ඉන්නවා ලෙඩ දුකේ ගුරුවරු හැපේ ඉන්නවා ගෝලියෝ දුකේ එකම ඔළුව තමයි එකම භෞතිය තමයි ජීවිතය එක පෙත්ත කපලා සියලු දිනාම ඉන්නේ සමාකාර දුක ආර්යනාන්සලාගේ පුතඥයාගේ වෙනස තමයි ආර්යනාන්සලා එක දැනගෙන ඒකට අගාව ගන්න ඉෂාද පැත්තට අඬන්න යන්නේ දන්නවා මේ නිසා ආයෙනම් මේ සංසාරේ ඕනේ නැහැ උපත් ලැබුව හැම කෙනාටම මේ වේදනාව තමයි තියෙන්නේ. අපි හිතනවා මේ වේදනාවේ ලෙඩ වෙච්ච නිසා, විස බීජ නිසා, ආයිතා මේ ලෙඩ වේදනාව ආවේ මානසික රෝග නිසා, අල්ලපු කෙනෙක් අවුණියම් කරපිටා, ආණ්ඩුව හොඳ නැති නිසා, වැස්ස නැති නිසා, අවුව වැඩි නිසා, පරිසරය දූෂණය වෙච්ච නිසා, ඕසෝන් ලේයර් එක නැති වෙච්ච නිසා, ඩොලර් එක නැගපු නිසා, පෙට්‍රෝල් ගාන ගිය නිසා, යකඩ ගණන් බෑපු නිසායි. කරුණාකරගෙන හතරමා බුදුන් වහන්සේ වේදනාව කතා කරන්නේ. අපි මේ ආත්මවාදී වේදනාව ආත්මවාදී කරන්න හදනවා කියන්නේ මේ වේදනාව කාටද හේතු කරන්නේ. ඒ මොකද මවන්නේකොට මොකද වේදනায়? ඕනම කෙනෙකුට දොස්තර කෙනෙක් කිව්වොත් එහෙනම් උඹට දැන් කතරක් තියෙනවා කියලා නැසරයින්නේ ඇයි හෙන්න ගහන්න මට මේවා. ඒ මට මෙච්චර පින්කම් කරන මෙච්චර දන් දෙන මෙච්චර මේ ඉල් ගාලා ඉඳ පීඩා පොඩ්ඩ බැලුවා. මං මෙන්න පොලේ මේ ගැනට මං එපාලු දැන් කියනවා වගේ මට මොකද මේ මෙතන. ඔන්න ප්‍රශ්න කරා පොල් කඩලා ගාලා දුන්න බං මෙන්න මුලේ මේ ගෑනිට මං එපාලුද මෙච්චර බින්නම් කරන් මට මොකද ඕනම දුකක් කරදරයක් ආවම කියන්නේ අල්ලමු ගෙදෙට යන්න නැතුව මොකද අපි කියනවා ඒකල කියනවා මේක අනිවාර්යෙම අරක නිසා මේක නිසා කවදාකවත් මේ පැමිණෙන්න ඕන එකක් ආවේ ලෝකෙින් දෙවියන් යුක්තක් වෙන්නේ නැහැ කියලා මේ පැමිණි දුක් පැණිදායි කියලා සිංහලයේ තියෙන බොහෝ වචන වචනයක් අද පාර සිංහලයන්ට නිකන් මුතු අක්ෂිදයක් ඒ පැමිණි පයින්හයික දන්නේ නැති කෙනා. හැම වෙලාවෙම දුකට හේතුවක් වෙනවා ආත්මීය හේතුවක්. ඕක තමයි මේ සර්වබලධාරි විඤ්ඤාණාන්තර විමන්තර දානවා. නමුත් හොඳට බලන්න වෙනවා මේ අසම්භය කාය සංකාරං හේත චිත්ත පරිණාම වේදී වේදනා වේදනා සංඥා දෙක හෙළුවේ ආලවට්ටන්නේ නැතුව ස්වභාවයෙන් මෙතන බලනකොට පේනවා නිතරම මේක විඳිනවා නැත්නම් විඳව. අනේ විඳවිල්ල දරා ගැනීමේ ශක්තිය හැම කෙනාටම තියෙනයි කියලා තමයි කියන්නේ. බුප්පඩේ කම්මැලිය ශරීරය සාකරන මනුස්සයා ජීවිතේ ගැන හදාගන්න මනුස්සයා ඒක වෙනකොට ක්ලාන්ත වෙනවා. අදාව ගන්න. බය වෙනවා. එයි මට මේක විඳින්න කියලා කියනවා. නමුත් මේක පිළිගන්න තරම් පෞෂත්වයක් ඇති ඉතින් කායන ප්‍රශ්න හොඳ ශක්තියක් ඇති කරගෙන සත්‍ය සමාධිය ඇති කරගෙන අපේ ඊගා පාරම්පර්යයට යන්න වෙනන ප්‍රශ්න තමයි ඊගාල කියන පාරම්පර්යය ඒ වෙනන ප්‍රශ්නාව අපි ඒකට මේ සපතරේ බෑ විභාග පාඩම් කරනවා මේ විභාග හුරු වෙන්නේ පාඩ ප්‍රශ්න කරනවා හුරු වෙනවා ඒ ප්‍රශ්න පත්‍රය එනකොටම ඒ කාලකණික වස්තුත් ඒ විෂය කවදාකවත් හදාගන්නවා ආහනිය බලනකොට තමයි මේ වේදනාව තේරෙන්න පටන් අරගන්නේ මේ වේදනාව බොහෝ විට ආනාපානේ කරනකොටම තේරෙනවා ආස්වාද ප්‍රසවාස දෙකක් තියෙන හිස්තනේ අල්ලන්නේ. සැපක්ව දුකක් කියලා කියන විඳින්න බැරි මොකද්ද විඳනයක් කියනවා අපිව මායා කරන ආන්දයාව වල්පතකට ගන්නේ අදුක්කම සුඛය හැම ආස්වාද ප්‍රසවාස දෙකක් මැදම කියනවා. එසෙන් නෝදා කියනවා. ඒකට ඒක කලක්. ඔබට කරන්නේ කියලා හිතනවා. වමින් නැගිටවල දක්නට සක්මණේ යනකොට සත්‍යය කියන ඔබ මොකක්ද අල්ලගන්නේ? අද ස්පර්ශ කරගන්න දෙයක් නැති. ස්පර්ශය නැතුව සත්‍ය පවත්වාද පුළුවන් කියලා කවුරක්වත් හිතන්නේ නැහැ. හිතන්නේ සත්‍ය පවතින්න වින්දනයක් අත්‍යවශ්‍යයි. වින්දනයක් කියනවා නැත්නම් සත්‍ය පවතින. ඉක්නා භාවයේ කියන භවනේස්ති කියන කියන්නේ අන්න කවදාහරි ආසන් ප්‍රසවාස දෙක තියෙන ගැප් එක වගේ ආසන් ප්‍රසවාස නොදැනි දැනීමක් නැතිව තියෙන තැන පවතින සතිය ආලම්බිත සතියක් වගේ. එල්බෙලා කියන මොකේද කියලා කියන්නේ අන්න ඉතින් එනකොට යම් කිසි කෙනෙක්ගේ සීලේ දුර්ලභමක් තියෙනවා නම් මම හිතනවා මට මේ කාලකන්තමාවේ සීලවල කියලා කියනවා. යම් කිසි කෙනෙකුට සර්වඥාන්සේ පිළිබඳ ධර්ම පිළිබඳ සංකල්පන සැකයක් තියෙනවා නම් එතකොට හිතනවා මම මේ ශ්‍රද්ධාව නැති නිසා මට ඉතින් තරංගියම අඩුපාඩුවක් හෝ අනිත් අඩුපාඩුවක් යනවා නිසා බුදුන් කරන කඩින්න බුදුන් කරන සද්ධා ධර්මයේ කියන සද්ධා සංගාතේ සද්ධා ඇති කරගන්න සීලක පිළිටන්න කායන ප්‍රසනාත් කරන අන්තිමටම කියන මේ වේදනාව දකිනකොට මේක මානව ගතියක් ඉත්තක අත්‍යන්ත ලක්ෂණයක් කොහේ කියත් ගැලවෙන්න බැහැ කියලා බාරගත්තොත් වේදනාව අපි බාරගන්නේ මේ නම් කරන්න බැරි වගේ වෙනවා. සපක් නැති දුකක් නැති නිකා පණුවිත්තක් නැතිනවා වගේ නිකා ටීවී එකේ දොස්වැස් පැටි කියනවා වගේ නිකා වතුරකඩකට වැස්ස වැටෙනකොට උද මතකෙට නැගිනවා වගේ පොඩි පිපෙනවා වගේ අබ පුපුරනවා වගේ කොයි විදාවිත් සුමුද අන්ත වේලාවක් ස්පර්ශයක් කියන නොතබ නැගින දෙයක් තියෙනවා විස්තනයක් තියෙනවා ආහනේ වේදනාව දුරට මටයිත්‍යක් නෙමෙයි මේක මානව මනසේ මූලික ලක්ෂණය. මේකට කම්මැලි වුණොත් අපි සැප කරන්නේ. මේක පිළිගත්ත දවසේ ඊතර ගියා. අම්මගේ ඔක්කට ගියා වගේ. අපි මේක ප්‍රතික්ෂේප කරනකන් තමයි සැප ගන්න. මේක ප්‍රතික්ෂේප කරනකන් තමයි නිර්මාණශීලී වෙන්නේ. අපි මේක ප්‍රතික්ෂේප කරනකන් තමයි ප්‍රගතිශීලී වෙන්නේ. අපි මේක මා ප්‍රතික්ෂේප කරනකන් තමයි සුභ නැතුව පරිශන කරන්නේ. මේක බාහකට දවසේ සියලු බර හදන්න හදන්න. මේක මට ඉඳලා දක්ක ලැබෙන්න දුක් ලැබේ. එකක් සාතික වේ යෝ සැප දුක් දෙක තුනලා පැත්තකට කිව්වොත් දවස ගත කරන රංචීර පහක්වත් ඉන්න මිත්‍ර වෙනවා. ඒ දනෝ පහක් අපේ ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ අඳුරන්නේ නැති නිසා එන්නකොටම කෙනෙක් ආකාරයි. මොකක් හරි හැලුමක් හදනවා. කාකන්තර මේ විනෝදාස විනෝද ගමනක් යනවා පතක් පොතක් කියනවා පොතක් කියනවා කතා කරගෙන ඉන්නවා සිංහල එකක් හදනවා ඉබනවා සිංහල ඉබනවා කතා කතා කරගෙන ඉන්නවා මොකද මේ අදුක්කම සුඛ වේදනාවේ තියෙන මේ ගැටි අපිට වෙන්නේ කොම්මෙන්ස් පාරිස්සයි එසා සත්‍යතුක්තික විවාහ කරලා වෙන මේ අදුක්කම සුඛ වේදනාව අදුගාණී ආසත් ප්‍රසන්න දෙක අත්තර මත අත්දැකීමෙන් හෝ නැත්නම් ආසත් ප්‍රසන්න විවාහ කිරීමෙන් ලැබෙන වේදනාවක් නැහැ කියන තැන නොසලී බලා සිටීමෙන් ලැබෙන ඊයත්කීම සාතික කරගත්තොත් අපිට තේරෙයි පච්චත්ති ක්‍රමේ නිවන අපිට එක දෙවිලා තියෙනවා සදාතනික කටදිනක ප්‍රතික්ෂේප කරලා. අනුතේ තරමන දෙයක් නෑ තියෙන තිබුණ දැන් කියන්නේ. ඉහිල ඇත්ත ඇත්ත ඇත්තට බාර ගන්න. මේ දේ සර්වඥයන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේක නොදැන අසුතවත් පුත්‍තනය කල්යාණ සත්‍ය ධර්මය අහලා නැහැ කල්යාණ විචෝ දැකලා නැහැ කල්යාණ විචෝ අනුව හැසිරලා නැහැ ආජනන්දලා දැකලා නැහැ ආජනන්දලා ඇසීලා නැහැ දැනුම නැත්තම් මේ වෙලාවේ ඉන්න වෙලාවේදී සැපක් බලාපොරොත්තු සැප ඉන්නකොටම සැප දිහාට අපි යන්නෙම රාගානුසයෙන් සැපේ මොන තරම් ලස්සනද සැප පිටනයි මොන තරම් ලස්සනයි සැපේ රාගානුසයෙන් ඇති කරන නිසා අපි මන්මත් වෙනවා නමුත් සැප යනකොට දුකක් ඇති කරලා තියෙන බව අපිට දැක ගන්න බැරි වෙනවා සැප ක්‍රියාව සහ රාගානුසය නිසා නමුත් සැප වේදනාවක් යනකොට දුකයි කියන එක ඕනම කෙනෙකුට සත්‍යින් ඔක්කොලා පෙන්වන්න පුළුවන්. ඒක ධම්මදින සේනාසය සඳහන් කරනවා. මේ ධර්මාසෝයේ වේදනාඛණ්ඩකේ සඳහන් කරනවා. ඒ වෙනකොට දුකක් ආවම දුකේ තියෙන පැහැදිලි පාඩක්. හිතකොටම දකින්න පටන් ගන්න හැඟීම නිසා ප්‍රතිගාමී වෙනවා. අපි අන්තබන්ද වෙනවා මන්මත් වෙනවා. නමුත් දුක් වේදනාව යනකොට සැපක් වෙනවා කියන එක දැක ගන්න බැහැ. මොකද අපි හිත ආවේශකට වෙනවා. ඒ නිසා සැප වේදනාවක් එනකොට තියෙන සැපත් යනකොට තියෙන දුකත් එක සුළු දෙකට බෙදුවා. දුක් වේදනාවක් එනකොට තියෙන දුකත් යනකොට තියෙන සැපත් දෙක එකට ඉවත් දෙක එක. නමුත් සැප වේදනාවේදී රාගාංශය නිසා අපට ඇත්තට කියන්නේ නෑ. දුක් වේදනාවේ ප්‍රතිගාංශය පේන්නේ නෑ. ඒක කවදා හෝ මේක ගන්න හරයක් නෑ කියන එක තේරෙන්නේ අදුක්කම සුඛයේදී අදුක්කම සුඛ වේදනාව වෙනකොට මොහ අංශය. අවිද්‍යාංශය නෝ ඒක මගාරින්න අපි උත්සාහ ඒ නිසා ධම්මදින තෙරණා කියන අවිජ්ජානුසය මති මාවෙල වැහිලා තියෙන මේ අදුක්කම සුඛ වේදනා එනකොට අන්න ඒක අදුක්කම සුඛ වේදනා කියලා දන්නවනම් සපයි නොදන්නවනම් දුකයි එසා පුතත්ඥය කොච්චරතෝ සත විඳින්න පුළුවන් අදුක්කම සුඛ වේදනා දාසු ප්‍රාවිදිනවා එයා කියන එක පාළුවක්යක් වගේ තනි ගතියක් වගේ ඒකාකාරී ගතියක් වගේ අසන්න ගතියක් වගේ කාලකන්න තමයි බුදුරජාණන් මේ වේදනාන් කරපස්ස වේදනා ස්කන්ධයෙන් ගන්නට හදන්නේ මේක අපි උපත්යෙන්ම ලැබිච්ච සැපක් නොදැනුවත්කම නිසා සැප සොයන අපටිවකම නිසා අදුක්කම සුඛේ උනට සැප හොයන්න ගිහිල්ලා දුක් කොටස් ආගෙන ඒකත් නැති කර ගන්නවා නිසා කවදා හෝ අදුක්කම සුඛේ කියනකොට ඒක මම කියාගන්න යන්නේ නැහැ මගේ කියාගන්න යන්නේ නැහැ ඒ සැප තියනවා කියන්නේ නැහැ මොකක්වත් නැහැ ආත්මයක් පිහිටන දෙන අඳුම ඉඩකඩ තියෙන අදුක්කම සුඛය. වාසනාවක් වෙලා කියන්නේ අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මෙතන දින භාවනාවක් නෙමෙයි සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් යොන්සමස්කාරය. නමුත් භාවනා කිරීමෙන් නිසා වචනයෙන් පෙන්නලා දෙන තියෙනවා මෙන්න මේකට යන්න නම් ඉවසන්න. අපේ මුත අධික ආස්වාදකටපත් වෙලා තප්තිරටපත් වෙලා ජීවණික දෙන්නේ මට විතරයි කියලා දුක්ඛතර පරවම්බන කරන්න යන්නත් එපා. භානසියම් වේදනාවක් ජීවිතේදී යම් වේදනාවක් අරණේදීනාසන විනෝඩ යම් දුක් වේදනාවක් ආවම ඒ පාතවලන් සංජාවේ මේක නැත් කරන්න ඕනේ කියලා ඒකට පහ වැටිලා ඒකට ප්‍රතික්‍රියා කරන්න යන්නත් එපා. ඔපොසිට් එකත් වෙනස් වෙනවා. පරිස්සම් කරන කය ධර්ම වයදා ඒක ඉවර වෙනකම් බලන්න බැරි නිසා මේ මනුස්සයාට වෙලා තියෙනවා බලන්න මනුස්සයාපයි. චක්කමක් නැහැ, ජීවක් නැහැ. මේකට වහක් ක්‍රියාත්මක වෙන්න ඕන කියලා අත්ත පොජ තමයි. දෙවෙනි තැනේ සත්‍යපත් කරගන්න. මානසික ආතතියක් වඩපත් කළා ගන්නවා කච්චි කියන කටේ ඉන්න කට්ටිය ගන්නවා මේකත් ගාගන්න කියලා. ඉතින් එහෙම කෙනෙක් ළඟ ඉන්නකොට බල්ලොත් එක්ක පුජයලත් සම්මක්කොත් එක්ක නැගිටින්න ඕනේ වගේ ඇවිස්සීලාම තමයි. ඒ තියෙද්දි පුළුවන් මෙයා දුක සුඛ වේදනා ගන්න කෙනාට එයා කොච්චර කෑවත් කොච්චර ගාගත්තත් අපි මේ බුදුහාමුදුරුවෝ දෙයක් කරන්නේ ධම්මදින තේරෙනාන් කියපු දෙයක් කරන් කියලා පුළුවන් තරම් අර අදුක්කම සුඛ වේදනා බෝ වෙන තාලට අදුක්කම සුඛ වේදනා සිපරන්ත කරන තාලට අදුක්කම සුඛ වේදනා ගෙදර බවට පත් කරගෙන සැප දුක කියලා කියන්නේ මොදි කුෂ්ඨ තද වගේ කල්පනා කරලා අර මධ්‍යම වේදනාවට යන්න පටන් අරගත්තොත් බුදුරජාණන් කියන්නේ ඒක නිකන් බය අඩුයි අනෝත්‍යකම සමාජයට මුහුණ දෙන්නේ පස්සල ගහලා සමාජශීලී නැතුව ජීවිතේ පැනයන් හදන ගැතියක් වෙනම සරුවචනංගන කියන්නේ ඒක කොහොමද ඒ නිසාම දවසක් කියන පරික්ෂණ කරන්න නම් කොහොමද කතරන්නේ කොහොමද රුක්ක මූලගත වෙන්නේ කියලා කොහොමද ශුන්‍යාකාරගත වෙන්නේ කියලා හැබැයි රුක්ක මූලගත වුණා ශුන්‍යාකාරගත වුණා තරණීගත වුණා මේ පැහැදිලි දැක්නේ නැත්තම් අර පැහැදිලි දෙයක් පොඩි දාගන්න තියෙනවා අනාකූල ප්‍රවාහය අනුකූල කරගන්න ගැතිය තමයි පුතංචා. කල්යාණ සත්පුරුෂයන් දක්වපු ආරින්වාන්ලා දක්වපු වෙනවා. එවැනි තනක උනත් පැහැදිලිව පෙන්ලා දෙනවා. ඔය කවුරු අනාගතත් කවුරු ගාගත්තත් අනාගාමී වෙන්න පුළුවන්. අනාගත කතිය අතර නම් විදිහට අනාගාමී වෙන්න පුළුවන්. ඒ නිසා වේදනාන වේදනා ස්කන්ධය නැත්නම් වේදනානුපස්සනා නැත්නම් වේදනා චෛතසිකයේ අවබෝධ කෙරුවොත් උද්දේජානමන්තේකට වේදයක් ප්‍රතිවේදයක් මේක තියෙන්නේ කිසි පාවතක් ඒකයි අද ප්‍රවා ලංකාවේ වේදනාන් පස්සන ඉක්මන් කරන ඒක කරගෙන යන භාවනා ක්‍රම මත වෙලා තියෙන්නේ ඒකට යන්නෙම යන්න යනවා දැකලා හිතන්න අද පැටලෙන්න සමාන අවස්ථාවක් තියෙනවා මොකද කායපසන පිළිබඳව අර මූලික දැනුම අලුත් කරගන්න නැතුව කියොත් ඒක පැටලෙනවා ඒ නිසා මේ නානපස්සනා පිළිබඳ මේ කියන දැනුම් සම්භාරය මම හිතන්නේ කිසිම ආගමක කිසිම විශේෂේත්‍රයක මිච්ඡත ලස්සන ප්‍රස්තාව ගත කරන්නේ. ඒකේදී බෞද්ධයා උච්චතෝ මේ සප වෙන කමනක අනුකුත් එක්කත්‍යත් එක්ක හටාන් කරගන්න. සප වෙන උත්සාහ කළා කියනවා මිච්ඡත උප්පත්තියෙන් හම්බෙච්ච මේ අදුක්කම සුඛ වේදනාවේ මධ්‍යස්ථ වේදනාව නැත්නම් මේ පමණ දන වැරඳීමේ සහ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කිරීමේ සහ උපයෝගීතාවයේ තරම ගන්න. නමුත් අපි අද ඉන්නේ අනේ පහයෝකත් ඉලාපෝ ප්‍රයෝජනේ සලකලා එන දැනකට. මුත්‍තිමදී වශයෙන්ම ස්වභාවික මොළයෙන් උපදේවල් ආහාරයට ගන්න තැනට එන තැනට ඉන්න නිසා මේ පාණ ලංකාවේ කාර්යකරගත වෙනවා. දැනගත්තොත් ඒ මනුස්සයාට ලැබිච්ච අසුකම දුකේ බුද්ධ විඳින්මින් නිවන් ලැබ කෝක සැප කෝක වෙලක් මේ ජීවත් කරවන්න පුළුවන් පරිසරය කියලා එකක් නෑ චිත්ත දූෂණයකටපත් වෙනවා. මේක ලේසි නෙමෙයි. මොකද ඒක යන්නේ අපේ මත මත අන්තවලට විරුද්ධයි. උච්චස්කමට විරුද්ධයි. අපේ පෞෂත්වයට විරුද්ධයි. මේ සමූහයක් එකතු කරලා මේක ඇති කරගත්තොත් ළඟට එන කාටවත් හොඳ බෝවෙන් දෙයක් වඩපත් වෙනවා. ඒ නිසා අපි අතුලත මේක ඇති කරම සරණ ගතිය බාහිරකටත් කවුරුත් එක බෙදලා හදාගෙන ධර්මයේ වෙනින් ඒකට අපකප වෙලා කටයුතු කරොත් නිසස්ස බණක් වෙනවා. කාටත් අධිශය කළ කරන්නේ දෙතර ප්‍රමට අධ්‍යයනයේ නිසස්ස බණක් වෙනවා. අනේ ඉවෙන් ධර්මතාවයක් පිළිබඳ මාතෘකාවක් දේශනාවේ හිතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවෙන් වෙනවද කරනවා සිවිනාකම සම්සිඳා වේවා කියලා.